නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ලෞතුරා තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක සත්වයන්ට මහත් වූ කරුණාවෙන් යුක්තව ලෝකයේ තුල පවතිනා වූ පරම යථාර්ථය ලෝක සත්වයන්ට පෙන්වලා දෙන්නට යෙදුණා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවිද්‍යා ඝන අන්ධකාරයෙන් විලුණු ලෝක සත්වයන්ට සංසාර සාගරයෙන් සංසාර කතරෙන් ඈතර වෙන්නට උතුම් වූ මග නුවණ පෙන්නලා දීලා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සසර දුකෙන් ලෝ සතුන් එතර කළා. ඒ උතුම් වූ ධර්මයන් අද දවසේදී අපිට අධ්‍යයනය කරන්නට ඉතුරු වෙලා තියෙනවා ත්‍රිපිටක ධර්මයේ විදිහට ධර්මය පොතපත් ලියවිලා හැබැයි පින්නතුනේ තියෙන ගැටලුව තමයි ත්‍රිපිටකය තුල ලියවිච්ච ධර්මකාරණා තෝරා බේරා ගන්නට ගියායින් පස්සේ ඒ කාරණා තෝරගන්නකොට අපි අපි තුල පවතිනා වූ නොඑක් නොඑක් දෘෂ්ටීන්ට අනුකූලව සම්මතයන්ට අනුකූලව මේ ත්‍රිපිටකගත කාරණාවන් අර්ථ දක්වන්නට යනවා ඔන්න ඔය අර්ථ දක්වන්නට යාම තුල වර්තමානයේ වන විට නොයෙක් නොයෙක් ගැටලුකාරී තත්වයන් උද්ගත වෙලා තියෙනවා. මේ ත්‍රිපිටකයට අර්ථකථනයන් දෙන්න ගියාට පස්සේ. හැබැයි අපි පැහැදිලිවම තෝරගන්න ඕන කාරණාවක් තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය එදා දවසේදී දේශනා කරනු ලැබුවේ භාෂාවක තියෙන භාෂා නීති රීති භාවිතා කළා නෙවෙයි. එදා බුදුරජාණන් වහන්සේ ධර්ම අර්ථ නිරුත්ති දේශනා කළේ මූල හැඟීමක් භාවිතා කරගෙන. පසු කාලීන වේ හැඟීම අකුරු වලින් ලියලා තියපු ත්‍රිපිටකයේ තමයි අපිට අද දවසේදී මුණ ගැහෙන්නේ අද දවසේදී ඒ ගන්ථාරූඪ කරපු ත්‍රිපිටකයේ තියෙන වටිනාකම අපිට තෝරගන්න බැරි වෙලා තියෙන්නේ භාෂා නිරුත්තියකට අනුකූලව මේ ත්‍රිපිටකයට අර්ථකථනයන් දෙන්න යාම තුල. එනම් ත්‍රිපිටක ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු දහමේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ භාෂා රීතියක් මත පදනම් වෙලා භාෂා නීතියක් මත පදනම් වෙලා කතා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ එකල පැවතිච්ච සුද්ධ භාෂාවෙන් යුක්තව ඒ විවහාරයේ වාසිතය කරගෙන ගියා මිසක භාෂා රීතියකට යටත් වෙලා අල්ප ප්‍රාණ මහා ප්‍රාණ ගලපමින් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ විදිහට භාෂා නීතියකට යටත් කරලා දේශනා කරපු ධර්මතාවයක් නෙවෙයි. මේක අපිට හොඳටම තේරෙනවා බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය වෛතික භාෂාවට නගන්නට භික්ෂුන් වහන්සේලා අහපු වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකට නිග්‍රහ කරලා කිසිසේත්ම මේ බුද්ධ භාසිතයේ වෛතික භාෂාවට එහෙම නැත්නම් සංස්කෘත භාෂාවට නගන්නට එපායේ කියලා බුදුරජාන් වහන්සේ ඇවතුකුත් පනවනෝයි වික්ෂුන් වහන්සේලා උදෙසා. එහෙනම් අද වෙනකොට බොහෝ අර්ථකථනයන් මේ ත්‍රිපිටක භාෂිතයට දීලා තියෙන්නේ වෛතික භාෂාව මූලික කරගත්ත භාෂා නීති රීති සම්මත කරගෙන. එහෙනම් අපි කල්පනා කළා බලන්නට ඕන කාරණාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් වෛදික භාෂාවට නගන්න එපා කියපු ධර්මකාරණා වෛතික භාෂාවට නගලා වෛතික භාෂාවේ පවතින නීති රීති වලට යටත් කරලා සම්මතයන්ට යටත් කරලා අපිට පුළුවන් කමක් නැහැ තෝරගන්න. ඒ කෙසේ වෙතත් අපි දකින්නට අවශ්‍ය කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ ධර්ම කාරණා ත්‍රිපිටක ධර්මයේ විදිහට ස්ථාපිත වෙලා තිබුණු එක බොහොම වටිනවා අද දවසේදී මේ ධම් කාරණා තෝරගන්න. අපි අද දවසේදී තෝරගත්තා තථාගත බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී ඉඳලම මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට යන ගමනේදී කරපු පරීක්ෂණ තුල වැදගත්ම පරීක්ෂණයක් තුලින් උන්වහන්සේ පරීක්ෂණය නිරීක්ෂණය කළ අවසානයේ උතුම් වූ සම්්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරගත්තා කියලා දේශනා කළා තියෙන සංයුත්ත නිකායේ යමක වග්ගයේ සඳහන් වන සම්බෝධ සූත්‍රය ඇසුරු කරගෙන ධර්මකාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට. එතකොට මේ සම්බෝධ සූත්‍රයේ සඳහන් වෙන්නේ බෝසත් වූ අවධියේ ඉඳලා බුදුරජාණන් වහන්සේට සිතක් පහළ වෙලා තියෙනවා. ඇසෙහි කනෙහි නාසයේ දිවෙහි ශරීරෙහි ආස්වාදයේ කුමක්ද? එහි ආදීනවේ කුමක්ද? නිස්සරණය කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි මේ යමක වග්ගයේ සඳහන් වන ဒုတိ ය සම්භෝධ සූත්‍රයේ විස්තර කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි ආස්වාදයේ කුමක්ද, ආදීනවේ කුමක්ද, නිස්සරණයේ කුමක්ද කියලා හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න සිතක් පහළ වෙලා තියෙනවා. ඉන් අනතුරුව ආස්වාදේ ආස්වාදේ විදිහට හඳුනගෙන ආදීනවේ ආදීන විදිහට හඳුනගෙන නිස්සරණේ නිස්සරණේ විදිහටම හඳුනගෙන දැන ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණාට පස්සේ උතුම් වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළායේ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්්‍යක් සම්බෝධිය සාක්ෂාත් කරගත්තේ ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැන හඳුනගෙන නම් ආදීනවේ ආදීනවේ විදිහට දැන හඳුනගෙන නම් නිස්සරණේ නිස්සරණේ විදිහට දැන හඳුනගෙන නම් ආස්වාදයේ ආධිහිනවේ නිස්සරණය කියන කාරණා පිළිබඳව අපි දැන හඳුනගෙන තෝර අරගෙන මනාකොට අවබෝධ කරගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු සුද්ධ වූ නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගන්නට අවශ්‍ය කරන මාර්ගයේ නුවණ පහළ කරගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා එහෙනම් අපි බලමු කල්පනා කරලා ඇසෙහි ආස්වාදයේ කිමෙක්ද රූපේ ආස්වාදයේ කිමෙක්ද කියන කාරණාව මූලික කරගෙන යම් ධර්ම කාරණා කිහිපයක් විස්තර කරගෙන තෝරගන්න. අපි කල්පනා කළ බැලුවොත් ඇහැ කන කියන ඉන්ද්‍රියන් ටිකත් රූප, සද්ද, ගන්ධ, රස ස්පර්ශ කියන කාරණා ටිකත් බැලුවොත් එහෙම චක්කු රූප වර්ණ රූප ආදී විදිහට බැලුවොත් පින්නතුනි මේ සියල්ලම සතර මහා භූතයන් ඇසුරු කරගෙන පවතින රූප කියන කොටසට වැටෙනවා. එහෙම නැත්නම් සතර මහා ධාතුවේ උපාදාය රූප කියන කොටසට මේ ටික වැටෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූපත් සතර මහා ධාතුවේ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ විසින් ගැඹුරෙන් විග්‍රහ කරපු කොටසක් තමයි ධම්මසංගණී ප්‍රකරණේ රූපකාණ්ඩය කියලා කියන්නේ. එතකොට මේ රූපකාණ්ඩයේදී විස්තරයක් කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සබ්බන් රූපන් නහේතුකන් අහේතුකන් හේතු විප්‍රයුක්තන් කියලා. එහෙනම් එතන පෙන්වන්නේ සියලු රූප එහෙම නැත්නම් සතර මහා ධාතු රූපත් සතර මහා ධාතු උපාදාය රූපත් කියන සියලු රූප තුල හේතු යෙදෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න ඕන මොකද්ද මේ හේතු කියලා කියන්නේ? හේතු කියලා කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ ආදේශ සමෝහ ආදී කිසිම හේතුවක් සතර මහා ධාතුව තුල යෙදෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕන මේ ආස්වාදය කියන කාරණාව තෝරගන්න ගියාට පස්සේ ආස්වාද කියන කොටස නිසාමයි ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ ආදී කොටගත් මෙන්න මේ හේතු කියන කාරණා ගොඩ නැගෙන්නේ ඒ හේතු ගොඩ නැගෙන තාක්කල් තමයි හේතුඵල විදිහට නැවත නැවත මේ සංසාර ගමන දුවන්නට අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් වෙන්නේ එහෙනම් ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ ආදී හේතු නිසායි සසර ගමනට අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙල සකස් වෙන්නේ. එතකොට අපි මෙතනදී තෝරගත්ත හැමනම් ඒ හේතු යෙදෙන්නේ එහෙම නැත්නම් හේතු ගොඩ නැගෙන්නෙම ආස්වාද කියන කාරණාව මූලික කරගෙනම තමයි. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා. ඒ කිසිම හේතුවක් සතර මහා ධාතුව තුල යෙදෙන්නේ නැතිනම් එහෙම නැත්නම් මේ ආස්වාදයේ මූලික කරගත්ත ලෝභ දේශ මොහ අලෝභා දෝස අමෝහ කියනා වූ හේතුන් සතර මහා ධාතුව සමග සම්පයුක්ත නැත්නම් යෙදෙන්නේ නැත්නම් ඒක හේතු විප්‍රයුක්තයි නම් මේ ආස්වාද කියනා වූ කාරණාව පිළිබඳ ගැඹුරෙන් පුළුල් විග්‍රහයක් කරගන්නට වෙනවා. අද දවසේදී මේ සූත්‍ර කාණ්ඩය තෝරනකොට තෝරන ක්‍රමවේදයක් තියෙනවා. මේ සූත්‍ර කාණ්ඩය තෝරනකොට බොහෝ දෙනෙක් බාහිරෙන් භෞතිකයෙන් බලලා මේ සූත්‍ර කාණ්ඩය තෝරගෙන යම් විග්‍රහයක් කරනවා. එතකොට ඒ විග්‍රහය තුලින් බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්නපු පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මතාවයේ හේතුඵල න්‍යායික ධර්මතාවයේ තුලින් සක්කාය දිට්ඨිය දුරු කරගන්නට පුළුවන්කමක් තියනවාද කියන එක නුවණින් විමර්ශනය කරලා බලන්නට වෙනවා. අපි හිතලා බැලුවොතින් බොහෝ විට ආස්වාද විදියට විග්‍රහ කරනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම් ආස්වාද භුක්තියක් සුව ස්වභාවයක් විඳින්න යනකොට ලබන්න යනකොට ඒක තුල ඒ සැපේ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුකක් විඳින්න සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට අරගෙන බැලුවොත් එහෙම විස්තර කරනවා අපිට අපි හිතමු දිවට යම්කිසි රසයක් භුක්ති විඳලා ඒ තුලින් යම් ආස්වාදයක් විඳින්න යනකොට ඒ ආස්වාදයේ වෙනුවෙන් අවශ්‍ය කරන ආහාරය සකස් කරගන්න යන මොහොත ගත්තොත් ඒ ආහාරය සකස් කිරීමේ ඉඳලා ආහාරය ගන්න මොහොත දක්වාම විහෙස වෙන්න ඕන මහන්සි වෙන්න ඕන අනන්ත දුකක් විඳගෙන තමයි මේ ආහාරය සකස් කරගන්නට වෙන්නේ. ඒ දුක් විඳලා ඒ ආහාරය සකස් කරගෙන සැපේ භුක්ති විඳත් එතනින් පස්සේ ඒක ඒ සැපේ විඳපු ඇහත් කියන්නේ දිවත් ගෙවිලා වෙනසිලා යන එකක් ඒ සැපේ විඳින්නට දායක විච්ච රසත් ගෙවිලා වෙනසිලා යන එකක් ඒ නිසා ගෙවිලා වෙනසිලා යන දේවල් වලින් ඇති වැඩකුත් නැහැ. ඒක විඳින්න ගියාට පස්සේ මහා දුක් ගොඩකට විඳින්න වෙනවා. කය වෙහසන්ට වෙනවා, මනස වෙහසන්ට වෙනවා ආදී වශයෙන් අරගෙන ඒකේ ආදීනවයන් පෙන්වන්නට උත්සාහයක් ගන්නවා. හැබැයි පින්නතුනි ඒ කාරණාව අපි ලෝක සම්මතයෙන් බලනකොට නිවැරදියි. සැපේ වෙනුවෙන් අනන්ත දුකක් විඳින්න ඕන. හැබැයි මේ කාරණාව තෝරගන්න බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධයක් අවශ්‍ය කරන්නේ නැහැ. ලෝකීන සෑම සියලු දෙනාම දන්නවා ආස්වාදයේ වෙනුවෙන් කටයුතු කරනකොට දුක් විඳින්න ඕන. වෙහෙස වෙලා මහන්සි වෙලා හරි හම්බු කරන්න ඕන. කය වෙහෙසටපත් කරන්න ඕන, මනස වෙහෙසටපත් කරන්න ඕන. එසේ වෙහෙසටපත් වෙලා හරි හම්බ කරපු දේවලුත් සැපයි සනීපයි කියලා ලං කරගත දේවලුත් පවතින්නේ නැහැ නැති වෙලා ගෙවිලා වෙනසිලා යනවා ඒ නිසා මේක ආදීනව බහුල කොට පවතිනවා කියන කාරණාව ලෝක සම්මති ඉන්න හැමෝම දන්නවා මේක දැනගන්නට 아무තු බෞද්ධකමක් අවශ්‍ය කරන්නේ නැහැ දහම් අවබෝධයක් අවශ්‍ය කරන්නේත් නැහැ ඕනම කෙනෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොතින් සැප සනීපයේ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕනිද මහන්සි වෙන්න ඕනිද කියලා ඇහුවොත් ඔව් සැප සනීපයේ ලං කරගන්න වෙහෙස වෙන්න ඕන කය වෙහෙසටපත් කරන්නත් ඕන මනස වෙහෙසටපත් කරන්නත් ඕන කියලා උත්තර දෙයි. ඒ වෙහෙසටපත් වෙලා ලං කරගත්තා වූ සැපයක් සනීපයක් කියලා එකතු කරගත්තේ යමක් තියෙයි නම් ඒක දිගට ඔයාට කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් දේව වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා නැති වෙලා වෙනසිලා යනවද කියලා හෙව්වොත් ඒකටත් ඔව් කියයි. හැබැයි ඔය ටික දැනගත් පමණින් ආදීනවේ දැකලා මේක වැඩක් නෑ කියලා අතහැරලා දාලා නිස්සරණය කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය කරන්නේත් නෑ. තමන්ගේ ජීවිතය තුළ සැපයි සනීපයි කියලා ලං කරගත්ත දේවල් ගෙවිලා වෙනසිලා කුඩු වෙලා බිඳිලා යන දිහා බලලා කලකිරීමටපත් වෙලා බුදුරජාණන් වහන්සේට පෙරත් මේ ලෝකයේ හිටපු බොහෝ පිරිසක් වනගත වුණා අනේ මේ ජීවිතේ වැඩක් නෑ කියලා. මේ සියල්ලම සැපයි සැපයි කියලා ලං කරගන්න ගියාට ඒ සනීපයේ වෙනුවෙන් පුදුම දුක්ඛඳක් විඳින්න සිද්ධ වෙන්නේ. වෙහස මහන්සි වෙන්න එපයි දුක් විඳින්න එපයි. කයත් වෙහසන්න එපයි මනසත් වෙහසන්න එපයි. ඒ නිසා ඒ වෙහෙසිලා හරි හම්බ කරලා සැපයි සනීපයි කියලා භුක්ති විඳින්න ගත්ත සියල්ල. ඒ සියල්ලත් කැමැති විදිහට පවත්වන්න බැරුව ගෙවිලා වෙනසිලා නැති වෙලා අස්තීර භාවයට යන නිසා මේකේ ඇති තේරුමක් නැහැ හරයක් නැහැ වැඩක් නැහැ කියලා. කැලෑ වැදිච්ච බඹුණු බ්‍රාහ්මණය අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතු හිටපු කාල සීමාව තුලත් හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනා වදාළ ආස්වාදය කියන කාරණාව ආදීනවේ කියන කාරණාව ඔය විදිහට දැකලා කවදාකවත් නිස්සරණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔය දෘෂ්ටි කෝණේ ඉන්න තාකල් ආස්වාදේ කියලා යමක් ඒ අයට බාහිර සතර මහා ධාතුව තුල මුණ ගැහෙනවා. ඒ ආස්වාදය කියන එක විඳින කෙනෙක් අභ්‍යන්තර සතර මහා ධාතුව තුල රැඳිලා ඉන්නවා. ඒ කාරණාව විග්‍රහ කරගෙන බැලුවොත් ඉන්න දෘෂ්ටිය තමයි ඇහැක් කනක් නාසයක් දිවත් ශරීරයක් දරාගත් මමෙක් මම කියලා පුජ්‍යලයේ කෙනෙක් මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච කය තුල ඉඳලා රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් තුල තියෙන ආස්වාද ටික තමයි මේ විඳින්න යන්නේ ඒ ටික විඳින්න යනකොටයි මෙපමණ දුක්ගොඩකට පත්වන්නට සිද්ධ වෙන්නේ ඒ නිසා මෙන්න මේකේ ආදීනව බහුල කොට තියෙනවා. ඒ නිසා මේකෙන් වැඩක් නැහැ, හරයක් නැහැ. සරණක් නැහැ, නිස්සරණය කළ යුතුයි කියන තැනකටපත් උනායි කියලා පටිච්ච සමුප්පාදයට අනුකූලව මේ ධම්මැස විවර වෙන්නේ නැහැ. මොකද ඒක ගැළපෙන්නේ නැතිව යනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බොහෝ ධර්ම කාරණාවලට. අපි හිතුවොත් අපි කල්පනා කරලා බැලුවොත් අපි අද පහළ වෙලා තියෙන જાතියට අනුකූලව අපිට ඇහැක් කනක් නාසයක් දිවස් ශරීරයක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මනුස්ස ජීවිතේ නම් මනුස්ස જાතියේ නම් මනුස්ස ඇහැක් මනුස්ස කනක් මනුස්ස නාසයක් මනුස්ස දිවක් මනුස්ස කයක්. දැන් අපි තෝරගෙන බලන්නට ඕන මනුස්ස ඇහැ කනක් නාසයක් දිවක් ශරීරයක් ලබාගෙන ඉපදුනේ කවුද? එහෙම නැත්නම් මේ જાතිය කාගේද? හැබැයි අපි තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. જાතිය කාගේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු හැම වෙලේම බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි මේ ප්‍රශ්නේ මෙසේ අහන එක නිවැරදි නෑ. ප්‍රශ්නේ ඇසිය යුතු විදිහට නෙවෙයි ඇහුවේ. ජාතිය කාගේද කියලා අහන එක ගැළපෙන්නේ නැහැ. කුමක් ප්‍රත්‍ය කරගෙන මේ ජාතිය හටගෙන තියනවාද කියලා අහන්න කියනවා. ඒකේ නිවැරදි ක්‍රමය කියනවා. එහෙනම් ජාතිය භව ප්‍රත්‍යයෙන් ජාතිවේ භවය නිසා භවයේ ප්‍රත්‍ය කරගෙන ජාතිය පහළ වෙලා තියෙන බව උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙවෙයි භවේ කාගේද කියලා ඇහුවොත් ඒක එසේ අහන්න සුදුසු නැහැ. උපාදානය නිසා භවේ වෙනවා. උපාදානය කාගේද කියලා ඇහුවොත් ඒක එසේ අහන්න සුදුසු නැහැ. තණ්හාව නිසා උපාදාන ගොඩනගෙනවා. තණ්හාව කාගේද කියලා ඇහුවොත් ඒකත් එසේ අහන්න සුදුසු නැහැ. වේදනාව නිසා තණ්හාව වෙනවා. වේදනාව කාගේද කියලා හෙවොත් ඒක එසේ අහන්න සුදුසු නැහැ. ස්පර්ශය නිසා වේදනාව ගොඩනගෙනවා. ස්පර්ශය කාගේද කියලා හෙවොත් ඒකත් එසේ අහන්න සුදුසු නැහැ. සලායතන නිසා ස්පර්ශය ගොඩනගෙනවා. එතකොට සලායතන කාගේද කියලා හෙවොත් ඒක එසේ අහන්න සුදුසු නැහැ. නාම රූප ධර්මතා නිසා මෙන්න මේ සලායතන ගොඩ නැගෙනවා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන නාම රූප කාගේද කියලා ඇහුවොත් එම් විඥාන නිසා නාම රූප වේ විඥාන කාගේද කියලා ඇහුවොත් සංඛාර නිසා විඥාන වේ සංඛාර කාගේද කියලා ඇහුවොත් කාගේවත් නෙවෙයි අවිද්‍යාව නිසා එහෙනම් අපි මෙන්න මේ විදිහ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයේ ඇත කියන ප්‍රශ්නෙට හෝ නැත කියන අන්ත දෙකට වැටෙන්නේ නැතිව පටිච්ච සමුප්පන්නව ಜಾතිය පහළ වෙන විදිහ විග්‍රහ කරලා දීලා තියෙනවා. එතකොට මේ ಜಾතිය නැසුනොත් නැවත නැවත සසර ගමනට හේතුකාරක වෙන කිසිවක් නැහැ. ಜಾතිය නසන්න නම් කුමක් කළ යුතුද කියන ප්‍රශ්නෙට උත්තර ගන්නට නම් ජාතිය නසන්න නම් භව නසන්න ඕන. භව නසන්න නම් උපාදාන නසන්න ඕන. උපාදාන නසන්න නම් තණ්හා නසන්න ඕන. තණ්හා නසන්න නම් වේදනා නසන්න ඕන. වේදනා නසන්න නම් ස්පර්ශ නසන්න ඕන. මෙන්න මේ විදිහට ගිහිල්ලා බැලුවට පස්සේ මුල තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරගත්තොත් භව චක්‍රයේ සිඳින්නට මුල පහළ වෙනවා. එහෙනම් අපි යම් තාක් දුරකට යම් මොහොතකදී ගත්තොත් එහෙම මේ જાතිය මගේය මේ જાතියේ ඉන්න මටයි මගේ කර්මයට අනුකූලව මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා ගත්තොත් මේක වැරදි. එහෙනම් જાතිය පටිච්ච සමුප්පන්නව පහළ වුණා කියලා දකින්නවා. එහෙනම් අපි කොයිම කොයි මොහතක හරි කියනවා නම් මම තමයි මේ විඳින්නේ එළියේ තියෙන ආස්වාද ජනක ස්වභාවයක් කියන දෘෂ්ටියේ ඉඳලා ඒක විඳින්න යනකොට මට අප්‍රමාණ දුක් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අප්‍රමාණ ආදීනව ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ ආස්වාද භුක්තිය විඳින්න ගිහිල්ලා සැපයි සනීපයි කියලා ලං කරගත් දේවලුත් කැඩිලා බිඳිලා කුඩු වෙලා වෙනසිලා යන දේවල් ඒ නිසා මේ කැඩිලා කුඩු වෙලා බිඳිලා වෙනසිලා යන්නා වූ කිසිම දෙයකින් අපිට ප්‍රයෝජනයක් නැහැ වැඩක් නැහැ. මේවා මන් වශයෙන් ගන්න සුදුසු නැහැ. මන් වශයෙන් මේවා ගත්ත නිසා නේද දුකටපත් වෙන්නේ කියලා යම් බාහිරෙන් අතපොත ගෑවයි කියලා. පටිච්ච සමුප්පාද න්‍යායිකව මේ ධර්ම කාරණාව විස්තර කරගෙන විග්‍රහ කරගෙන මේකෙන් ගැලවෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි යම් මොහොතකදී කිව්වොත් එම මේ වේදනාව මම විසින් හදන එකක්. දැන් තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. තව පිරිසක් යම් අර්ථ දක්වීමකට එන්න පුළුවන්කම තියෙනවා. හරි. සතර මහා ධාතුවේ මේ හේතු යෙදෙන්නේ නැතිනම් මේ හේතු මං විසින් තම තමන්ගේ හිත තුළ තම තමන් විසින් එහෙම නැත්නම් මම විසින් හදනවා කියලා ගත්තොතින් එහෙම වේදනාව මම විසින් හැදුවා කියන කාරණාව බුදුදහමේ පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැතිව යනවා. එහෙනම් අපි තෝරගන්නට වෙනවා වේදනාව මම හැදුවා කියලා ගන්නට පුළුවන් කමක් නැහැ කිසිම මොහොතකදී. ස්පර්ශ නිසා වේදනාව ගොඩ නැගුණා කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕනේ වේදනාවක් මං හදාගෙන මම නැවත බාහිර තියෙන රූපෙට මම බැඳුනා කියලා ගත්තොතින් මේක සම්පූර්ණ වැරදි අර්ථකථනයක් වෙනවා. ඒකට හේතුව තමයි වේදනාව මට හදන්න පුළුවන් කමකුත් නැහැ. ස්පර්ශ නිසා වේදනාව ගොඩ නැගෙනවා. එනම් වේදනාපච්චය තණ්හා මිසක් බාහිර සතර මහා ධාතුවට තණ්හා වෙන්නට පුළුවන්කමක් නැහැ. එසේ තණ්හා වෙන්නට පුළුවන්කමක් තියනවා නම් තණ්හා වෙන මමෙක් ඉන්නත් වෙනවා මේක ඇතුලේ. අපි කොහොමද මේ කාරණාව විග්‍රහ කරගන්නේ විස්තර කරගන්නේ කියලා තෝරගන්නට වෙනවා. මේක තෝරගන්නට නම් අපි ඒකාන්ත වශයෙන්ම පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ කියන ක්‍රියාවලියත් විස්තර කරගන්නට වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානය කියන ක්‍රියාවලිය තෝර බේර ගන්නටම වෙනවා. මේක තෝර බේරා ගත්තොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ කාරණාව පැහැදිලිවම निराකරණය කරගන්නට. එහෙනම් අපි කල්පනා කරලා බලමු කොයි ආකාරයටද කොයි විදිහටද මේ කාරණාව අපි තෝරගන්නේ निराකරණය කරගන්නේ කියලා. අපි නිතරම දකින්නට ඕන මේ සතර මහා ධාතුවේ ස්වභාවය පිළිබඳව මුලින්ම සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම මේක ෂණයක් ක්ෂණයක් පාසාම රුප්පණය වෙනවා එහෙම නැත්නම් විපරිණාමයටපත් වෙවි යන ස්වභාවයෙන් යුක්තයි සතර මහා ධාතු. හැබැයි සතර මහා ධාතුව ගෙවෙන එකක් වෙනසෙන එකක් ඒ ගෙවෙන වෙනසන නිසා ගෙවෙන වෙනසන දෙයින් සැපසනීපයක් කොයිතරම් ගෙනල්ලා දුන්නත් ඒක කැමැතිසේ පවත්වන්න බැරි නිසා ඒක සරණ කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ මහා දුකකටපත් වෙනවා කියලා මේ කාරණාව තෝරගෙන අපිට පුළුවන් කමක් නැහැ පටිච්ච සමුප්පාදේ විවර කරගන්න. පටිච්ච සමුප්පාදේ විවර කරගන්නකොට බලන්න ඕන ඔය ගෙවෙන වෙනසෙන විපරිණාමයටපත් වෙන චක්කු රූපයත් වර්ණ රූපයත් කියන දෙක මේ මොහොතේදී ස්පර්ශයක් සිද්ධ වුණොතින් ස්පර්ශය හා සමගෙම පෙන පිටක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයට රූපේ පෙන පිටක් කියලා. ඒ පෙන පිට විදිහට මේක ගෙවිලා අතීතයට නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ පෙන පිටක් විදිහට ස්පර්ශ විච්ච රූප කොටස නිසා ගොඩනැගිච්ච වේදනාවක් තිබුණා නම් එහෙම නැත්නම් ඒ ස්පර්ශය නිසා ජනිත විච්ච යම් ශක්තියකුයි මේ වේදනාව කියලා කියන්නේ. ඒක දිය බුබුලක් විදිහට උපමා කරනවා. අර පෙන පිඩ හා සමානව බිඳි බිඳි යන අතරතුර ස්පර්ශයේ විච්ච රූප කොටස ගෙවිලා වෙනසිලා අතීතයට යනකොට ඒ චක්කු රූපයත් වර්ණ රූපයත් ඒ හා සමගම ගොඩනැගිච්ච වේදනාවත් දිය බුබුලක් විදිහට අර රූප රූප ස්පර්ශය නිසා ජලයේ කැළතිලා උඩට නැගුණා හා සමානව නැగిලා එනවා. හැබැයි ඒ කැළපීම ඉවර වෙනවත් එක්කම දිය බුබුල නැති වෙනවා හා සමානව අර ස්පර්ශයට දායක විච රූප කොටස වෙනසිලා යනවා හා සමගම ඒ වේදනා කොටස ගෙවිල යනවා හැබැයි ඔන්න ඒ වේදනාවෙන් ගොඩ නැගුණා වූ ශක්තිය සංඥාවක් විදිහට අරගෙන යනවා සංඥාව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා මිරිඟුවක් කියලා එහෙනම් දැන් තෝරගන්න ඕන ගෙවිලා වෙනසිලා අතීතයට නිරෝධ වෙලා ගිය එකක මතක සටහනකුයි මේ සංඥාව තුලින් අරගෙන එහෙනම් මේ සංඥාව කවුරුවත් ගත් එකක් නෙවෙයි අපි තෝරගන්න ඕන රූප රූප ස්පර්ශය නිසා ගොඩ නැගුණා වූ වේදනාවෙන් බිහිවිච්ච ශක්තියක් තමයි මේ සංඥාව විදිහට අරගෙන ඉන්නේ හරියට මිරිඟුවේ වතුර නැතුව හා සමානව වතුර පෙනුනට මේ සංඥාවේ තියෙන්නේත් යථාර්ථයක් නොවේය ගෙවිලා වෙනසිලා ගිය එකක මතක ඡායාවක් පමණ මෙන්න මේ ගෙවිච්චාව වෙනසිච්ච එකක මතක ඡායාව අරගෙන ඇවිල්ලා සංඛාර කරලා එහෙම නැත්නම් සකස් කරලා විඥානීය විදිහට දැන හඳුනා ගැනීමක් කරන தත්වයක් හදලා දෙනවා. එනම් මේ ඇතුලේ විඥානය දරාගත් සත්වයේ පුජ්‍යලයේ එළියේ රූපයක් දිහා බලාගෙන හිටියා කියලා යම් මුලාවක කවුරු හරි හිටියානම් ඒ හිටිය සක්කාය දිට්ඨිය තුල මොකද විඥානයක් දරාගත්ත සත්වේ පුජ්‍යලයක් ඇතුළට වෙලා බලන් හිටියා කියලා ගන්නකොටම ඒක සක්කාය දිට්ඨියට අදාළ වෙනවා. එහෙනම් අපි තෝරගන්නවා ඇතුලේ කවුරුවත් කෙනෙක් එළියේ රූපය අධ්‍යා බලන් හිටියා නෙවෙයි. රූප රූප ස්පර්ශ වෙලා ඒ තුලින් වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මතා ටිකක් බිහි වෙලා නාම රූප ප්‍රත්‍ය අට්ටිය කර කියන විඥානය බිහි වුණා. අප්පුඩි හඬක් වගේ මේ විඥානය මොකද්ද වෙන්නේ? දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් ගහනකොට හඬ සකස් වෙලා නිරෝධ වෙලා යනවා හා සමානව ඒ ස්පර්ශයේ ගෙවිල යනකොට ස්පර්ශය හා සමගම වේදනා සංඥා කියන නාම ධර්ම ටිකෙන් ගොඩනැගිච්ච විඥානයත් ඒහා සමානවම ගෙවිලා වෙනසිලා යනවා. එනන් රූපේ තුල මම ඇත මම තුල රූපේ ඇත රූපේ මමයි මම රූපයයි කියලා ගන්නට වටින්නේ නැහැ. ඇයි ඒක කාටවත් වසඟ කරලා පවත්වන්නට පුළුවන් එකක් නෙවෙයි. වේදනාව තුල මම ඇත මම වේදනාවයි කියලා ගන්නට සුදුසු වෙන්නේ නැහැ. සංඥාව තුල මා ඇත මා තුල සංඥාව ඇත මම සංඥාවයි සංඥාව මමයි කියලා ගන්නට බෑ හේතු ගෙවිලා වෙනසිලා යනකොට ඒ ඵලයත් ගෙවිලා වෙනසිලා යනවා සංකාර විඥාන ටිකත් ඒ විදියෙමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා පහ තුල මම ඇත කියලාවත් මා තුලේ ස්කන්ධ ධර්මතා ටික ඇත කියලාවත් ස්කන්ධ ධර්මතා ටික මම කියලාවත් මම ස්කන්ධ ධර්මතා ටික කියලාවත් ගන්න නම් සුදුසු වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ ගන්න සුදුසු නැත්තේ? මේක නිරන්තරයෙන්ම ස්පර්ශ පත්‍යෙන් නැත්තං හේතුඵල අනුව ගොඩනැගිච්ච සංකත ධර්මතාවයක්. අතීතයේ තිබිලා ආවවත් අනාගතයට යනවවත් නෙවෙයි පච්චුප්පන්න මොහොතේදී ගොඩනැගිලා කිසිම කෙනෙකුට පාලනය කරන්න නතු කරන්න බැරි විදිහට ගෙවිලා වෙනසිලා යන මේ විදිහට ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි ගෙවි ගෙවි වෙනසි වෙනසි යන නාම රූප පරම්පරාවේ වේගය නිසා දිගට බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියලා අපිට මුලා දෘෂ්ටියක් ගොඩ නැගිලා එනවා හරියට ගිනි බෝලයක් අරන් මහා වේගෙන් කරකිනකොට ගිනි වලල්ලක් විද්‍යාමාන වෙනවා හා සමානයි. හැබැයි යථාර්ථයේ ගිනි බෝලයක් මිසක් ගිනි වලල්ලක් නෑ. අර රූප වේදනා සංඥා සංඛාර තුලින් ගොඩනැගිච්ච විඥාණය ගෙවිලා වෙනසිලා යනකොට නැවතත් චක්කු රූප වර්ණ රූප ස්පර්ශ වෙලා නැවත නැවත විඥාන හදනවා. එනම් මෙන්න මේ ඒකාකාරීව දිගින් දිගට විඥාන પરම්පරාවක් විද්‍යාමාන වෙනකොට හැඟීමක් එනවා කවුරු හෝ කෙනෙක් මේ රූපකය තුල ඉඳලා එළියේ රූපයක් දිහා බලන් හිටිය බවට හැබැයි යථාර්ථේ නම් පින්නතුනේ එළියේ රූපයක් ඇතුලේ කෙනෙකුට බලන්න තබා හිතන්නවත් පුළුවන් කමක් නැහැ ඒ රූපේ ස්පර්ශයත් හා සමගම ගෙවිලා ඉවරයි. ගෙවිලා වෙනසිච්ච එකක මතක සංඥාවක් විතරයි විඥාණයෙන් හඳුනගත්තේ. එහෙනම් ඒ විඥාණයට මමෙක් ඇත හෝ නැත කියලා කවන්නට අවශ්‍ය කරන්නේ නැහැ. හේතු ඵල අනුව ගොඩ නැගුණා. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති අපි තෝරගන්නට ඕනේ එහෙමනම් මේ ක්‍රියාවලියේ මම හැදුවවත් වෙන කෙනෙක් හැදුවවත් ඉබේ සිද්ධ වුණාවත් නෙවෙයි හේතුඵල අනුව ගොඩනැගිලා හේතු නිරෝධයෙන් ගෙවිලා වෙනසිලා ගිය ධර්මතාවය. එහෙනම් අපි කල්පනා කරලා බලනවා මෙතනදී මේ කියනා වූ කාරණාව පදනම් කරගෙන මේ විඥාණය කියන එක මට අයිතිත් නැති වෙන කෙනෙකුට අයිතිත් නැති ඉබේ හැටගත්තෙත් නැති හේතුඵල අනුව ගොඩනැගිල්ල වෙනසිච්ච ක්‍රියාවලියක් එහෙනම් දැන් තෝරගන්නට අවශ්‍ය කරනවා මෙන්න මේ චක්කු විඥානයේ ක්‍රියාකාරීත්වයේ කෙබඳු ආකාරයිද කියලා තෝරගත්තොත් ඒ චක්කු විඥාන ක්‍රියාවලිය හරහා ඇසෙහි ආස්වාදයේ කුමක්ද රූපෙහි ආස්වාදයේ කුමක්ද කියලා දැන හඳුන ගන්නට පුළුවන්කම ලැබේ. එහෙනම් අපි තෝරගත්තා ඒ ඇහි ස්වභාවයත් රූපයේ ස්වභාවයත් එහෙම නැත්නම් චක්කු රූපේ වර්ණ රූපයේ ස්වභාවය එක මොහොතක්වත් නොනවති ගෙවි ගෙවි වෙනසි වෙනසි යනවා. ඒ අතරතුර ස්පර්ශ වෙලා චක්කු විඥාණයට දැන හඳුන ගැනීමක් කරන අය වර්ණ රූපයේ වර්ණ සටහන් ටික අපි තෝරගන්න ඕන විපාක පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කරන තැන එහෙම නැත්නම් අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ පෙන්වන තැන විග්‍රහ කරනවා චක්කු විඥානයේ උපේක්ෂා සහගතයි කියලා. එහෙම පෙන්වන්නට හේතුව තමයි චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ. මේක අම්මද තාත්තද දුවද පුතාද එහෙම නැත්නම් මේක කහද කොළද නිල්ද රතුද කියලා හඳුන ගැනීමක් කරන්න බෑ චක්කු විඥාණයෙන් ගන්නෙ වර්ණ සටහන් ටික විතරයි වර්ණ සටහන් ටිකට කහද කළුද නිල්ද කියන තැනවත් හඳුන ගන්නට නම් ඒ වර්ණ සටහන් ටික චක්ඛායතන මනෝද්්වාරය හරහා මනසට ගෙනියලා මනසේ වර්ණසටහන් ටික දැන හඳුන ගැනීමක් කරලා අන්න ඒ තුලින් තමයි මේ අම්මය තාත්තය ගෙදරය අහවල් අහවල් දේය කියලා හඳුන ගැනීමක් කරන්නට පුළුවන්කම ලැබෙනවා. එලා අපි තෝරගන්නට ඕන හඳුනා ගන්න මොහොත වෙනකොටත් මේ හඳුනගන්නේ ගෙවිච්ච වෙනසිච්ච එකක මතක මාත්‍රයක් මුලාවක් නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විඥානයේ මායාව. නිතරම විඥාණයට දැන හඳුන ගැනීමක් වෙනවා නම් ඒ දැන හඳුන ගන්නේම ගෙවිච්ච වෙනසිච්ච එකක මතක මාත්‍රයක් විතරයි. මායා මාත්‍රයක් විතරයි. එලා ඔන්න තෝරගන්න ඕන අපි දැනගන්නට ඕනේ එහෙමනම් කොයි ආකාරයටද කොයි විදිහටද මේ ආස්වාද කියන කාරණාව ගොඩනැගෙන්නේ ආස්වාද කියන කාරණාව කොතනද තියෙන්නේ කාටද අයිති කියලා. ඒකයි ආස්වාදේ ආස්වාදී විදිහට දැන හඳුන ගන්නවා කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි බැලුවා ඇහැට රූපේ ගැටිලා ඒ තුලින් පහළ විච්ච චක්කු විඥාණයෙන් ගත්ත වර්ණ සටහන් ටික මනෝද්වාරයට අරන් ගිහිල්ලා ආවර්ජිනේ කළ දැන හඳුන ගැනීමක් කරනවා මේ දැන හඳුන ගැනීම කරනකොට පහළ වෙන විඥානයේ තියෙනවා නානාත්ව ස්වභාවයක්. විඥාන නානාත්වයක්. එතකොට මේ විඥාන නානාත්වයට හේතුව තමයි කර්ම භවයේ විපාකයි මේ જાතිය ගෙවන්නේ. එන අතීත අවිද්‍යා තෘෂ්ණා නිසා ගොඩනැගිච්ච කර්ම භවයකුයි තියෙන්නේ. එන අතීත අවිද්‍යා තෘෂ්ණා නිසා ගොඩ නැගුණ කර්ම භවයේ කියනකොට පෙර අත්බැවයෙන් ආපු මගේ කර්ම භවයේ නෙවෙයි. මගේ කර්මය කියලා කියන්න බෑ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා ගොඩනැගිච්ච කර්ම භවයට අනුව කම්මා විපාකා වත්තන්ති කියන කොටසට අනුකූලවයි මේ විඥානය පහළ වෙන්නේ. මේක තෝරගන්න මං උපමාවක් කියනවා නම් අපි කල්පනා කරලා බැලුවොත් තනකොළ දිහා දකින්නකොට තනකොළ කියන සංඥාව වර්ණ සටහන් ටික ගැටිලා තනකොළ කියලා හඳුන ගන්න ස්වභාවයක් මනුස්ස විඥානයකට එනකොට ඒකෙන් දැනෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආස්වාද ස්වභාවයත් හරකෙකුට ඒ තනකොළ දැක ගන්නකොට හඳුනා ගන්නකොට දැනෙන ආස්වාද ස්වභාවයම නැත්තම් වේදනා ස්වභාවයත් එකිනෙකට වෙනස් වෙනවා. සිංහයෙකුට ඒ තනකොළම ගැටෙනකොට ගොඩනැගෙන ස්වභාවය වෙනස් වෙනවා මේකට හේතුව තමයි ඒ જાතියට අනුව පහළ වෙන විඥාන නානත්වය. මනුස්ස જાතියේ මනුස්ස විඥානයක්. හරක් જાතිය හරක් විඥානයක්. සිංහ જાතියේ සිංහ විඥානය. එතකොට හිතෙන්න පුළුවන් තිරිසන් જાතියේත් වෙනස් වෙනස් කුලයන්ට අදාළ තිරිසන් જાතීන්ට හරක් જાති, කොටි જાති, වලස් જાති, බලු જાති ආකාරයෙන් ගත්ත. ඒ જાතියට අනුකූලව පහළ වෙන විඥානයත් ඒ જાතියට අදාළවයි පහළ වෙන්නේ. මනුස්ස જાතියෙත් අපි තෝරගන්න ඕන සිංහල જાතිය කෙනෙකුටයි චීන ජාතියේ කෙනෙකුටයි අප්‍රිකානු ජාතියේ කෙනෙකුටයි නානාත්ව විදිහටයි විඥානයේ දන හැඳුන ගැනීම කරන්නේ. සිංහල ජාතිය වුණත් එකිනෙකට එකිනෙකට ඒ විඥානවල නානාත්වයක් තියෙනවා. ඒ විඥානයේ නානාත්වයට හේතුවත් කර්ම භවයේ පවතිනා විපාක ස්වභාවය. අන්න ඒ නිසයි සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූපයන් චක්කු රූප, සෝත රූප, ගාන රූප, දිව්‍යා රූප, කාය රූපයන්ට ස්පර්ශ වෙලා මනෝ විඥාන තුලින් දැන හඳුන ගැනීම කරනකොට ආස්වාද ස්වභාවයන් එකිනෙකට වෙනස් වෙන්න හේතු. එහෙම නැතුව ඒ වේදනා ස්වභාවයන් සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් උපේක්ෂා වශයෙන් නානාත්වයක් ගන්න හේතුව කර්ම භවයේ විපාක මිසක ඒක මම හැදුවායේ කියලා ගත්තොත් මම විසින් හදන එකක් කියලා ගත්තොත් පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙන්නේ නැහැ. පස්සපච්චා වේදනා කිව්වා මිසක් මම පච්චා වේදනා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඒ ස්පර්ශයට අනුකූලවමයි මේ වේදනාව ගොඩනැගෙන්නේ. එහෙනම් ස්පර්ශයේ සලායතන නිසා අපි තෝරගන්න ඕන සලායතන ගොඩනැගුවේ පෙර සංඛාර වෙදී. එහෙනම් තෝරගන්න ඕන අවිද්‍යාව මූලික කරගෙන ගොඩනැගුණා වූ සලායතන තුලින් කර්ම භවයේ විපාක අනුව මේ මොහොතේදී විපාක ටික හම්බ වෙනවා මිසක් ඒකම පාලනය කරන්න බෑ. ඔන්න ඒ විදිහට පහළ වෙන වේදනාව මම හැදුවා කියලා ගත්තත් ඒ වේදනාව අහවල් අහවල් තැන තිබුණායේ කියලා ගත්තත් ධර්මයට විරුද්ධයි. ඒ මොහොතදී පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන සංකත ධර්මතාවය. එහෙනම් ඔන්න තෝරගත්තා ආස්වාද ස්වභාවයක් ගොඩ නැගුණා නම් ඒ ආස්වාදයේ ස්වභාවය තමයි කිසිවෙකුට පාලනය කරන්න නතු කරන්න මඤ්ඤ මගේය කියලා නතර කරන්න බැරි එකක්ය. ඒක පටිච්ච සමුප්පන්නව සංකතව පහළවිච්ච ධර්මතාවයක්. ඒක විපරිණාමයට නිරන්තරයෙන්ම පත්වෙවි යනවා. මේක තුල මඤ්ඤ මගේය කියලා ගන්න කිසිම එක මාත්‍රිකවත් සංඥාවක් නැහැ නේද? එහෙනම් ආස්වාදයේ ස්වභාවය මෙබඳු ආකාරයි නේද? මේ ආස්වාදේ මම හැදුවෙත් නෑ, ඉබේ හැදුවෙත් නෑ, වෙන කවුරුත් හැදුවෙත් නෑ. සතර මහා ධාතු තුල තිබුණෙත් නැහැ. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයන් තුල තිබුණෙත් නැහැ. ඒ සියල්ල ගැළපිලා එකතු වෙලා හේතුඵල අනුව ගොඩනැගිලා කිසිවෙකුටවත් නතු කරන්න පවත්වන්න පාලනය කරන්න බැරි විදිහට ගෙවිල වෙනසිලා යන එකක් මේ මෙන්න මේක මම වශයෙන් මගේ වශයෙන් දකින්න තාක්කල්ම පංච උපාදානස්කන්ධයමයි හම්බ වෙන්නේ ඇයි ඒ තාක්කල් පංචස්කන්ධ ස්වභාවය සුද්ධ ස්වභාවය අත්දකින්න කිසිවෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදයේ තුලින් විෂයාකාර සක්කාය දිට්ඨිය දුරු වෙන විදිය ධම්ම අවබෝධයක් ලැබලා නැති නිසා ඒ තාක්කල් භෞතිකයෙන් සැප විඳින්න යනකොට දුක් ගොඩක් තියෙනවා කිය කෙනි සරණේ කරන්න හදනවා හෝ ඒ තාක්කල් මේ සැපේ මම හදනවා ඒ නිසා මේ ආස්වාදේ මම නැති කරගන්න ඕන කියලා ලැබෙන්නා වූ සංඥාව අසඤ්ඤ කරන්න හදනවා මිසක් කිසිම ආකාරයකින් සක්කාය දිට්ඨිය දුරු කරගෙන පටිච්ච සමුප්පාදයට අනුව දහම් දකින්න නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි තෝරගත්ත මොකද්ද? ආස්වාද කියන මාත්‍රයක් තියෙනවා. ඒ ආස්වාද මාත්‍රය කවුරුවත් හදපු නැති හේතුඵල අනුව ගොඩනැගිච්ච කිසියෙකුටවත් පාලනය කළ නොහැකි පංචස්කන්ධය උදා වීමෙන් උදා වෙලා පංචස්කන්ධයේ වය වෙනකොට වය වෙලා යන ස්වභාවයක් නේද මේක නොදැනගන්නා තාක්කල් මොකද්ද වෙන්නේ අවිද්‍යා නිසා තණ්හා ගොඩනගෙනවා කොහෙටද තණ්හා වෙන්නේ කියලා බැලුව වේදනාපච්චා තණ්හා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් ගොඩනගෙන්නා වූ වේදනාව මඤ්ඤ මගේය මම හැදුවාය කියලා දකින තාක්කල්ම උපාදාන භව ගොඩනැගිලා කර්ම භවය සකස් වෙලා සසර ගමනට හේතු සකස් වෙනවා. එහෙනම් තණ්හා වෙන්නේ කවුරුවත් අසවල් තැනට කියලා පනවන්න බෑ. යන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ජනනය වෙන්නේද අන්න ඒක ඇසුරු කරගෙන තණ්හා උපදිනවා එහෙනම් දැන් තෝරගන්න ඕනි යන් ලෝකේ පිය රූපං සාත රූපං කියපු ගමන් අපිට හිතෙන්නේ ප්‍රිය රූප සාත රූප කෙනකෙනාගේ විඥාණයට සාපේක්ෂව පහළ වුණා මිසක් කර්ම භවයට අනුකූල සතර මහා ධාතුවේ ඒ ප්‍රියමනාප භවක් ලෝභ දේශ මොහ අලෝභ අධේ සමෝහ ආදී හේතු උපද්දවන්නට නැති බව අපි සබ්බන් රූපන් හේතුකං අහේතුකං හේතු විප්පයුත්තං කියන කාරණාව තුලින් දැන හඳුනගත්තා. එමනම් අපි තෝරගන්නවා ඒ සැපයි කියන දේ මුලාවක්මයි මායාවක්මයි විඥානයේ මායාව තුලින් ඒ මොහොතේ උපද්දවලා දෙන යම එමනම් මේක තියෙන දෙයක් අතන ඇති දෙයක් මෙතන ඇති දෙයක් කියලා රැවටුනොත් මිරිඟුවේ වතුර හොයාගෙන යනවා වගේ වැඩපිළිවෙල. අන මිරිඟුවේ වතුර ගන්න යම් කෙනෙක් සැලසුම් හදනවා නම් වෙහෙස වෙනවා නම් මහන්සි වෙනවා නම් මේක මහ බොරුවක්. මේක මහා මුලාවක් අනවශ්‍ය වෙහසක්. ඔන්න තෝරගන්න ඕන මෙන්න මේ කාරණාව නිසයි කියන්නේ මෙන්න මේ ආස්වාද නැමැති මුලාව වෙනුවෙන් මිරිඟුව වෙනුවෙන් මඤ්ඤ මගේය කියලා අරගෙනයි කය වෙහසන්නේත් මනස වෙහසන්නේත් ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන භයානකම ආදීනවේ තමයි මේක මඤ්ඤය මගේය කියලා අසවල් අසවල් තැනය සැපය තියෙන්නේ කියලා ගන්න තාක්කල් කර්ම භවයේ සකස් වෙනවා. කර්ම භවයේ සකස් වුණාට පස්සේ එපායේ එපායේ කියලා කිව්වත් කොයිතරම් අකමැති වුණත් දුක්ඛිත වූ සසර ගමනට යලි වැටෙනවා. මෙලෙස මෙලෙස පවතිවා මට මේ මේ සැපෝනි මෙන්න මේ විදිහට කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. කර්ම භවයට අනුකූල විපාක ටික විඳින්ට වෙනවා. ඔන්න ඒකයි කැමැතිසේ පාලනය කරන්න බැරුව නැත්තේ. එන අනිච්චය කියන ධර්මතාවේ කැඩෙන කුඩු වෙන බිඳින විපරිණාම ධම්ම ස්වභාවයත් පවතිනවා. ඊට එහා ගියපු මේක මඤ්ඤ මගේ කියලා මට කැමති විදිහට වසඟ කළා නතු කරලා මා වශයෙන්ගේ පවත්වන්න බෑ කියන විෂයාකාර සක්කාය දිට්ඨිය බිඳෙන තරම දක්වා පංච උපාදානස්කන්ධය දුරු කරගෙන සක්කාය දුරු කරගන්න තැන දක්වාම උදේවැය නුවණ පහල කරගන්න තැන දක්වාම අවිද්‍යාව කොහොමද නිරෝධ කරන්නේ තණ්හාව කොහොමද නිරෝධ කරන්නේ කර්ම කොහොමද නිරෝධ කරන්නේ කර්ම තුලින් ආහාර දීලා විඥානය පෝෂණය කරන විදිය කොහොමද නිරෝධ කරන්නේ වැය පැත්ත දකින්න නුවණ දක්වාම අනිච්චතාවය ගැඹුරු સિદ્ધාන්තයක් එහෙනම් නිකම්ම ස්ථීරණේ අස්ථීරයි කිව්වත් නිකම්ම කැමැතිසේ නෑ නෑ කී කී හිටියත් මේ ගැඹුරු ධර්මතාවය විග්‍රහ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් මොකද්ද වෙන්නේ මන්නේ මගේ කියලා අරගෙන මේ තුන් වේදනාවන් සුඛ දුක් උපේක්ෂා ආදී කොටගත්ත එතනින් එහාට මොකද්ද වෙන්නේ උපාදාන ගොඩ නැගිලා එහෙම නැත්නම් තණ්හාව ගොඩ නැගිලා කර්ම භවයේ සකස් වෙලා ඒ කර්ම භවයේ ආහාර දීලා රාග ద్వේස මොහ විඥානයන් පෝෂණය වෙනවා හැබැයි මේ විද්‍යායස පහල කරගත්තම නුවණ පහල කරගත්තම අවිද්‍යාවට තිබුණු හේතු ඉවරයි පටිච්ච සමුප්පන්නයි සංකත ධර්මයක් ඒක ශ්‍රය ධම්මයි වය ධම්මයි විපරිණාම ධම්මයි කියලා තෝරගත්තම තෘෂ්ණාවට හේතු ඉවරයි තෘෂ්ණාව නැත්තම් කර්ම හේතු ඉවරයි කර්ම වලට හේතුව ඉවරයි කියලා කියන්නේ විඥානේ පෝෂණය කරන්න ආහාර දෙන්නේ නැහැ එහෙනම් දැන් තෝරගන්න ඕන අවිද්‍යාව නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස උපාදාන වෙලා පංච උපාදානස්කන්ධයේ ගොඩ නැගිලා සක්කාය ගොඩ නැගිලා ඒ තුලින් තණ්හා සමුදේ වෙලා කර්ම භවයේ සකස් වී ආහාර දෙන්න තිබුණු ක්‍රියාවලිය නිරෝධ වෙලා යනවා එහෙනම් ඔන්න තෝලගත්තා ආස්වාදේ ආස්වාදේ විදිහට. මේකේ ආදීනවේ මොකද්ද කියලා ගත්තට පස්සේ ආදීනවේම තමයි මේකේ තියෙන අනිච්ච ස්වභාවය ගැඹුරෙන් පටිච්ච සමුප්පන්නව තෝරගන්න එක. ඇයි? ඒක තෝරගත්තම තමයි තේරෙන්නේ මේ කරන්න බැරි වැඩකට නේද මේ විහෙස වෙන්නේ මහන්සි වෙන්නේ. මහා මුලාවක් නේද මඤ්ඤේ මගේ කියලා අරගෙන දරාගෙන තෝරගෙන මෙතුවා කාලයක් අනන්ත දුක්ඛිත සසරකට වැටුනේ කියලා තෝරගත්තා. ඒකේ ආදීනෝ පේනවා. පේනවා මේ මිරිඟුවක් වෙනුවෙන් මායාවක් වෙනුවෙන් නේද මේ වෙහෙස වෙන්නේ මහන්සි වෙන්නේ. කය වෙහසන්නේ මනස වෙහසන්නේ මේක කොයිතරම්නම් මුලාවක්ද කියලා පේනකොට. තව දුරටත් හඩයක් නැති අරටුවක් නැති කෙසෙල් කඳක් හා සමාන සංකාර තුලින් ගොඩනැගිච්ච විඥාන මායාව පසුපස ගිහිල්ලා වැඩක් නෑ තේරුමක් නෑ මේක තුල මඤ්ඤේ මගේ කියලා අරගෙන පවත්වන්න නතු කරන්න කිසිවක් නෑ අනත්තයි නේද අනත්තා අසාර කට්ඨේන කියපු ආකාරයට ධර්ම කාරණාව තෝරගෙන ආදීනවයන් මයි මේකේ තියෙන්නේ ආස්වාද විදිහට මාත්‍රයක් මායාවක් විදිහට ගොඩ නැගෙනවා ඒ අරනකොට සියල්ල ආදීනවයි. සියල්ලම ආදීනවයි කියලා දකිනවා. එහෙනම් සැප මාත්‍රයක්වත් යථාර්ථයේ නොමැති බව ඒ මාත්‍රයත් මිරිඟුවක් මුලාවක් බව දකිනකොට සියලු ආදීනවයන් පේන්න පටන් ගන්නවා. සැප දුකක් විදිහට පේනවා. එහෙමනම් සැපයි සැපයි කියලා මේ දුක් විඳින සියල්ල උලක් විදිහට පේන්න පටන් අරගෙන මේ ධර්මතාවය වටහාගෙන අසරණ වෙවි යන ගමනක් නේද මේ තිබුණේ. එහෙනම් මේ ආස්වාදයේ කිසිම සරණක් අපිට නැහැ. ආස්වාද හොයන්න ගිහිල්ලා මහා අසරණ භාවයකටපත් වෙනවා නේද කියලා තෝරගත්තම අන්න නිස්සරණයට මඟ පෑදෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවේහි දෙවි මිනිසුන් සහිත මහන බඹුන් සහිත ප්‍රජාවෙහි සම්්‍යක් සම්බෝධිය අවබෝධ කළා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආස්වාදී ආස්වාදී විදිහටත් ආදීනවේ ආදීනවේ විදිහටත් නිස්සරණේ නිස්සරණේ විදිහටත් දැන හඳුනගෙන අද දවසේදී අපි උත්සාහයක් ගත්තා සංයුත්ත නිකායේ අමක වග්ගයේ සම්බෝධ සූත්‍රය අසුරු නිස්සය කරගෙන ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ කියන කාරණා පිළිබඳව පුළුල් අර්ථකතනයක් කරගන්නට වචන මාත්‍රයෙන් ඔබට ගිහිල්ලා වචන අමතක වේවා අර්ථේ වැටහෙවා කියපු බුද්ධ වචනයට අනුකූලව සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට මේ ධර්ම කාරණා කිහිපය සාකච්ඡා කරගන්නට යෙදුණා. නැවත නැවතත් මේ ධර්ම කාරණා ශ්‍රවණය කළා මෙනෙහි කරලා ප්‍රඥා ඇස විවර කරගෙන උතුම් වූ සසර දුකෙන් ගැලවෙන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව මග නුවණ සම්මා දිට්ඨි ඥාන දර්ශනයේම සෑම සියලු දෙනාටම පහළ කර ගැනීම පිණිසම මේ උතුම් වූ ධර්මකාරණා කීපේ හේතුපනිශ්‍රේ වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා මේ උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ තුලින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල ශක්තිය සතර වර්ගයේම මිය පරලෝකයේ සියලුම ඥාති වර්ගයාටත් පින් බලාපොරොත්තුෙන් යන්තාක් දුරට ලෝකේ වෙසෙන්නා වූ සියලුම සත්වයන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා සියලු ලෝක සියලු සත්වයන්ටම මෙකී පුණ්‍ය කුසල වාසනාව හේතු උපකාරක ධර්මයක් බවට පත් වෙලා උතුම් නිවනෙන් සැනසෙන්නටම අවශ්‍ය කරන හේතු සකස් වෙත්වා ප්‍රඥා පෞරබ්බවටම පත්වෙත්වා සෑම දිනාටම තෙරුවන් සරණයි නිවන් සුවෙන් සුවපත් බවම ලැබෙත්වා